නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අපි බඳරයි සකාතේ ඒ මුත්‍ය වශයෙන් කර්මය සතර වැඩරුම් බව විපාක දෙන පිළිවෙලින් කර්මය සතර වැඩරුම් බව විපාක දෙන කාලය ආදී වශයෙන් කර්මය සතර වැඩරුම් වෙන හැටි අපි ඉගෙන ගන්නවා ඊළඟට කියන්නට පිළිෙන්නේ විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මය සතර වැඩරුම් එය අභිධර්මාර්ථ සංග්‍රහයේ ඉන්නේ සතා කුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං චේති පාකට්ඨාන වස්තේ තේරුම එසේම අකුසලයේ කාමාවචර කුසලයේ රූපාවචර කුසලයේ අරූපාවචර කුසලයේ යයි විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මය සතරකට විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කියන විට ඒ ප්‍රධාන වශයෙන් ගන්නට පිළිෙන්නේ ප්‍රතිසන්දි විපාකය කියන ඒ අකුසලෙහි ප්‍රතිසන්දි විපාක දෙන දෙන්නේ සතර අපායි. කාමාවචර කුසලෙහි ප්‍රතිසන්දි විපාක දෙන දෙන්නේ ඒ සත්‍ය කාමස්වර්ගී. කියන මනුෂ්‍ය ලෝකයේ ධාතුගේ ලෝක සයිදී. රූපාවචර කුසලෙහි විපාක දෙන දෙන්නේ ඒ රූප භූමි 16. අරූපාවචර කුසලෙහි විපාක දෙන දෙන්නේ අරූපාවචර භූමි. භූමිපත්. මේ විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මය සතර බදාරන් කියා දැක්ුවේ ඒ නිසා. දැන් එයින් පළමු කොට අප ඉගෙනගත්ත අභිධර්මාර්ථ සංග්‍රහයේ ආරම්භයේදීම අප ඉගෙනගත්තේ ඒ සිත් භූමි වශයෙන් සතරවදාරුන්ය එයින් කාමාවචරය සිත් 54න් පළමු කොටම අකුසල් සිත් ගැන කතා. ඒකනේ අකුසල්. මෙතන කර්මයේ විපාක දෙන ස්ථානයේ වශයෙන් සතර බදාගෙන කොට දැකීමේදී පළමුවෙන්ම කියන්නේ අකුසලං අකුසලය. මේ අකුසලයේ කියා ගත්තම අකුසල ඉතිරෙන්නේ සිත් වශයෙන් 12යි. එනේ අපේ සිත් 12 කර්මයන්ගේ වශයෙන් කතා කරන විට දැන් මේ කර්ම ගැන කතා කරන්නේ. ඒ කර්මයන් වශයෙන් ගන්නා විට ඒ කර්ම සිදු කෙරෙන ద్వාරයන්ගේ වශයෙන් කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා කර්ම ద్వාර වශයෙන් තෙව දෑරෙනවා කියා දක්වනවා. එයි අත්අකුසලං කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං චේති කර්ම ద్వාර වශයෙන් ත්‍රිවිධංකෝ. අකුසලයේ කාය කර්මය, වාක් කර්මය, මනක් කර්මය යයි කර්ම ద్వාර වශයෙන් තුන දෑරින් ගෙයි. ඒ කර්ණද්වාර කියන විට කාය වාක් මනස් කියන මේ තුන් දොරයි ගන්න. ඒ කාය කර්මය වාක් කර්මය මනස් කර්මය කියලා ඒවාට නම් දී තිබෙන්නේ ඒ ඒ ඒ කර්මයන් සිදු කෙරෙන ප්‍රධාන ద్వාරයේ කියන. ඉතින් ඒක මම විස්තර කරන්නට කලින් මේ එන පාඨවල ඒරුම් කියමු කතාන් කෙසේද සානාති පාතෝ අවින්නා දාමං කාමී විචාචාරෝ චේති කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල්ල බුද්ධිකෝ කාය කම්මං නාම ප්‍රාණඝාතේ අදත්තාදානේය කාමමිත්‍යාචාරේයයි යන මේ තුන කාය විඤ්ඤාති කාය විඤ්ඤාතියයි කියනු ලබන කාය විඤ්ඤාති සංඛාතේ කාය විඤ්ඤාත්යයි කියන ලබන කායද්්වාරේ කායද්්වාරේ බාහුල්ල බුද්ධිකෝ බහුල වශයෙන් පවත්නා බැරි කාය කර්මන් නාම කාය කර්ම නම් වේ දැනෙයින් දැනගන්නට තිබෙන එක තමයි මේ කායද්්වාරය කියන්නේ කාය විඤ්ඤාත්යයි කියන්නේ ඒ කාය විඤ්ඤාත්ය පිළිබඳව අප මේ තාක් ඉගෙනගෙන නැහැ මේ ඉගෙනගෙන නැත්තේ මේ පාඩම ධර්මාර්ථ සංග්‍රහය ආරම්භයේ පටන් මෙතෙක් කියන ලද කරුණවලදී අපට විශේෂයෙන් ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කාය කාය විඤ්ඤාතිය ගැන. ඒ වචී විඤ්ඤාතිය ගැන අපේ අනියමයෙන් එක එක එක අවස්ථාවලදී සමහර විටක කියන්නට ඇති. ඒ පාඩමක් හැටියට රූප පිළිබඳව කතා කරන විටයි ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක ගැන දැනගන්නට ලැබෙන්නේ. ඒවා රූප ටිකක් ඇටියෙත අපි ධර්මාර්ථ සංග්‍රහයේ උගන්වන්නේ කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාතිය කියලා. අනේ කාය විඤ්ඤාතියයි කියන ඒ එයයි කාය ద్వාරයේ වශයෙන් ගන්න. අපි කාය ద్వාරය කියලා තව එකක් ගන්නවා. ඒක කර්ම ద్వාරයක් නෙවෙයි. ඒක එක්ක ආයතන ద్వාරයක්. නැත්නම් විඥාන ద్వාරයක්. කියන්නේ. කාය කාය කාය මේ විඥානය කියන්නේ කාය විඥානය කියනවා ඒ වගේම කාය ద్వාර කාය ద్వාරික සිත්තේ කියලා අප ගන්න. කාය ద్వාරික සිත්තේ කියන්නේ කාය ප්‍රසාදය සංඛ්‍යාත වූ ඒ ద్వාරය. කාය ප්‍රසාදයේම කාය ద్వාරය වෙනවනේ. අපේ ශරීරයේ පිටෙනවා යමක් ගැටුණු විට දැනෙන සිත උපදින්නට සිත ඉදීමට හේතු භූත කරන මහා භූත රූපයන්ගේ උපය වශයෙන් දැක්වෙන කාය ප්‍රසාද. ඒ කාය ප්‍රසාදය තමයි කාය ద్వාරය වන්නේ. ඒ කාය එතන ద్వාරයේ කීවේ විඥානයන්ට ద్వාරය වෙනවා. සිත් වලට ద్వාර පුරවගෙන බැරි. කාය විඥාන යසහිත වූ ඒ කාය ద్వාරික සිත් වලට දොරටුව වන්නේ යම් කාය ප්‍රසාදයක් නම් ඒක කියනවා කාය ద్వාරය. ඒක ආයතන ద్వාරයක් නැත්නම් විඥාන ద్వාරය. මෙතන මේ කතා කරන්නේ කර්ම ద్వාරයක් ගැන. කර්ම ద్వාරය තරම් නැහැ. කර්ම ద్వාර තිබෙන්නේ තුනයි. කාය කර්ම ద్వාරය, වාක් කර්ම ద్వාරය, මනෝ කර්ම ద్వාරය. ඒ ద్వාරය. එයින් කාය කර්ම ద్వාරය හැටියට ගන්නේ කාය විඤ්ඤාණය. ඒ කාය විඤ්ඤාණය කියන්නේ චිත්තජ රූපයක්. සිතින් උපදවන සිත නිසා ලැබෙන සිතින් උපදවන රූපය. ඒ චිත්තජ රූපය. කාය විඤ්ඤාණය වචී විඤ්ඤාණය. දැන් ඒ කාය විඤ්ඤාණය සිත නිසා සිතින් උපදවන ධර්මයක් වන අතර ඒ කාය විඤ්ඤාතියේ ආවිෂය දක්වා අතිරෙන්නේ එක චිත්තක්ෂණයක ආවිෂයක් ඇති ධර්මයක් හැටියට. එක චිත්තක්ෂණය කියන්නේ උපාද චිති භංග කියන කුඩාක්ෂණ තුනකින් යුක්තයි එක සිත සිතක කාලය. ඒකට කියන්නේ චිත්තක්ෂණය. කාය විඤ්ඤාතියටත් වචී විඤ්ඤාතියටත් ඇත්තේ ඒබඳු කුඩා ඒ එක චිත්තක්ෂණයක කාලයක්. එහෙම නැත්නම් රූපය බොහොමයකටම තිබෙන ආයුෂය දක්වන්නේ චිත්තක්ෂණ 17යි කියලා. කුඩා ක්ෂණ 51ක්. උපාද කිතිභංග කියන සිතක තියෙන කුඩා ක්ෂණ තුනක් තිබෙනවා. ඒ කුඩා ක්ෂණ තුනෙන් යුක්ත වූ කාලය තමයි මහා චිත්තක්ෂණයක් කිය නැත්නම් චිත්තක්ෂණය කියලා. ඒ තමයි සිතක කාලය. සිතක තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක්, නැතිවීමක්. ඒ ඇතිවීම, පැවැත්ම, නැතිවීම කියන මේ තුනම ගැන ඒ කාලය එහෙම පිටින්ම ගැන කියනවා චිත්තක්ෂණයක් කියලා. ඒ එකිනෙකක් වෙනම ගන්නවා නම් කියන්නේ කුඩා චිත්තක්ෂණ. අනේ ඒ කුඩා චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් කාය විඤ්ඤාති රූපේටත්, වචී විඤ්ඤාති රූපේටත් තිබෙන්නේ එක කුඩා චිත්තක්ෂණ තුනක කාලය. එයින් එයින් දක්වන්නේ එක චිත්තක්ෂණයක කාලය. උපාද පිටිබංග සිතක් ඉදිරියන්නේ ප්‍රේමණයට ගත වෙන නම් තරම් කාලයක්ද ඒ තරම් කාලයකින් ඒ කාය විඤ්ඤාතිය ඉපද නැති වෙනවා. ඒ කාය විඤ්ඤාති රූපය උපදින්නේ අනිත් රූපත් එක්ක. කාය විඤ්ඤාතියට තනිව උපදින්නට බෑ. දන්නවනේ ඒවා මේ කාය විඤ්ඤාතියන් රූප අතුරෙන් මේ පාදා රූප කියන ගොඩටයි ඇතුළත් වන්නේ. පාදා රූප කියන්නේ මහා භූත රූප නිසා ඇතිවන්නා වූ රූපවලට උපාදා රූප. ඒ මහා භූත රූපත් කාය විඤ්ඤාතිය හැර ඒ ඒ ඒ භූත රූපත් සමග උපදන අනිත් රූපත් කියන මේවාට චිත්තක්ෂණ 17ක ආයු කාලයක් ඉඳලා නමුත් ඒ සමගම උපදනා කාය විඤ්ඤාතියට තිබෙන්නේ එක චිත්තක්ෂණයක කාලයක්. ඒ චිත්තක්ෂණයක කාලයේදී ඒ කාය විඥාතියෙන් කෙරෙන යොමු කිරීම කොට ඒ නිරුද්ධ වෙනවා. නැවතත් කාය විඥාතිය උපදිනවා. අනේ විදිහටයි දැන් එක ක්‍රියාවක් සිදු කිරීමේ. අපි කියමු මෙහෙම මේ විදු කර තිබෙන ඇඟිලි. අපි කියනවා නවනවයි. ඒ නැවීම කියන මේ ක්‍රියාව සිදු වෙන්නට නම් ඒ කාය විඤ්ඤාතිය ඇතිවන්නට ඕනේ. කාය විඤ්ඤාතියෙන් කරන යොමු කිරීම තමයි මේ නැරීම ආකාරයෙන් පවතින්නේ. නැරීම, දිගහැරීම, දැන් සතුන් මැරීම, සොරකම් කිරීම කියන මේවා සිදු කිරීමේදී කාය ක්‍රියාත්මක වෙනවා. ශරීරේ ක්‍රියාත්මක ඒ සොරකම් කිරීමේ කර්මයට යෝග්‍ය වන පරිදි කාය සකස් කිරීම සිත නිසා තමයි කෙරෙන්නේ. සිත නිසා ඒ කෙරෙන්නේ මේ කාය විඤ්ඤාතිය කර්ම කොටගෙන කාය විඤ්ඤාතියනුයි ඒ ආකාරයෙන් ඒ රූප ඒ ඒ විදිහට යොමු කරවන නැමෙන තැන් නැමෙන නැමීම දිගහැරෙන තැන් දිගහැරීම ආදී මේවා සිදුවා ඒ නිසා තමයි ඒට කායද්්වාරය කාය විඤ්ඤාති සංකාතේ කායද්්වාර ඒ කායද්්වාරය කියන ඒ කාය විඤ්ඤාතිය නිසා තමයි ඒ කයින් සිදු කෙරෙන ක්‍රියා සිදු කළ හැකිවන්නේ එහෙම නැත්නම් කරන්නට බෑ. සිතට ඒක කරන්නට බෑ. සිතේ කියන්නේ රූපයක් නෙවෙයි. සිත නාම ධර්ම. ඒ නාම ධර්මයේ උවමනාව නැත්නම් එහි අභිප්‍රාය ඒ ඒ ඒ ඕනෑකම ක්‍රියාත්මක කිරීමට කයක් පිටෙන්න ඕනේ. නමුත් ඒ කය ඒ විදිහට හසුරවන්නට සිතට තනි කර බෑ. කියන්නේ සිතේ ඇති වෙන අය අදහස්. දැන් හොරකම් කිරීම චේතනාව කියන්නේ සිතේ. නමුත් ඒ චේතනාවට අනුකූලව කය ක්‍රියා කිරුවේ නැත්නම් සොරකම් කිරීමක් වන්නේ නැහැ. එලෙස ක්‍රියා කරවන්නට මේ සිතේ දැනගන්නේ කාය විඤ්ඤාණය. ඒ කාය විඤ්ඤාණය ඒ විදිහට හසුරුවනවා. එහාට කරනවා මෙහාට හරවනවා නමනවා විකාරනවා. ඒ ක්‍රිය සිදුවන්නට කාය විඤ්ඤාණයයි උපයෝගී වන්නේ. ඒකයි කියන්නේ කාය ద్వාරය. ඒක හරියට මේ කාර් එකක වාහනයක මම බයිසිකලේ හේතියකට ඒ කියන අර සුඛාමන වගේ. එහෙම රටේක තියෙනවනේ ඒ පිටින් පැත්තට කරකවන්නට හරවන්නට සුඛානමයි. අන්න ඒ වගේ. එක පැත්තකට හරවපෙටි ඒ පැත්තට යන්න. ඒ ඒ පැත්තෙන් වෙන පැත්තකට හරවන්නට හැරෙවම ඒ හැරෙවුණු පැත්තට යනවා. ඒ වගේ මේ කාය විඤ්ඤාතිය නැමැති සුඛානමයි. තමයි කය ඒ අතට යොමු කරගන්නේ. අනේ යොමු කරවීම සිදු කරන කාය විඤ්ඤාප්තිය කර්ම සාධනයේදී කාය ద్వාර කියන නාමයෙන් දැක්වෙනවා. ඒකට කියනවා කර්ම ద్వාරය. කාය කර්ම ద్వාරය. එනිසා ద్వාර කාය කියන වචනය යෙදෙන ద్వාර දෙකක් තිබෙනවා. එකක් කාය කර්ම ద్వාරය අනික කාය ద్వාරය. දැන් මේකටත් කායද්්වාර කියන මේ කෙටි වචනේ පාවිච්චි කරනවා. කායද්්වාරයේ පැවති කර්මය කාය කර්මය. එහෙම කියේ කායද්්වාරයේ පැවති කර්මය කාය කර්මය. එතන කායද්්වාරයේ පැවති කර්මය කියලා කියන්නේ කාය කර්මද්්වාරයේ. දැන් අප දන්නවා අපිට සිත් ద్వාර වශයෙන් ඇති වෙනවා ෂඩ්වාරික සිත්. ద్వාර 6ක් තිබෙනවා. ద్వාර 6ක් තිබෙනවා. චක්ෂුද්්වාර, සෝතද්්වාර, ඝානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියන ద్వාර සය. ඒ වුණාට අප කියන්නේ නැහැ චක්ෂුද්්වාරික කර්මය, සෝතද්්වාරික කර්මය. එහෙම කියන්නේ නැහැ. අප කියන්නේ කාය කර්ම, වාක් කර්ම, මන කර්ම කියලා. කර්ම වශයෙන් දෙදෙන විදිහ. කාය කර්ම, වාක් කර්ම, මන. ඒ එමත් නිසාද දැන් චක්සුද්්වාරික සිත් වලින් සිදු කෙරෙන ප්‍රාණඝාතාදී අකුසල කර්ම නැහැ. ඒ කොම අයත් වන්නේ මනෝද්වාරිය. ඒවා සිදු කරන්නේ සිත් වශයෙන් දක්වනවාද? ඇති වෙන ద్వාරික සිත් වශයෙන් දක්වන මනෝද්වාරික සිත් ඒ සඳහා ඇතිවන්නේ. ඒවා සිදු කිරීම වශයෙන් උපදී. ඒ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික කියන ඒ ద్వාරික සිත්, ඒ පංචද්්වාරික සිත්. ඒවා ප්‍රබල සිත් නෙවෙයි, දුර්වල සිත්. ඒවායේ යෙදෙනවා ජවන්. අපි ඒ නිසා ජවන් පිළිබඳව ඉගෙන ගන්න විට කියනවනේ චක්සුද්්වාරික ජවන් කියනවා, සෝතද්්වාරික ජවන්, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික. ඒ ජවන් බුදු රූපයක් දැකලා එහි එයට ආශා කිරීම හෝ එහි ගැටීම හෝ එයාගේ වශයෙන් ඇති වෙන මේ දුර්වල ජවනයක්. එහෙම නෙවෙයි. මේ මේ කර්මද්වාර සිදු කිරීම වශයෙන් උපදන ජවන් ඒවා බලවත් වෙනවා. ඒවා අර චතුද්වාරික වගේ නෙවෙයි. ප්‍රබල ඒවා. ඒවා ඇතිවන්නේම මනෝද්වාරික. මනෝද්වාරික නැත්නම් ඒ චක්ෂුද්වාරික සිත් වලින් ඒ කාය කර්මයයි කියා දැක්වෙන කර්මයක් සිදු කරන්නේ නැහැ. සෝතද්වාරික සිත් වලින් ඒබඳු කර්මයක් සිදු කරන්නේ නැහැ. ඒවා සඳහා උපදින්නේම මනෝද්වාරික. ඒ ඒ ద్వාර සය පිළිබඳව කතා කරනවා. මේ මනෝද්වාරිකව උපදනා වූ ඒ සිත් වලින් සරකම් කිරීම ආදී වූ හෝ එහෙම නැත්නම් වෙනත් පුණ්‍ය කර්ම කිරීම ආදී වශයෙන් කය ක්‍රියාත්මක කය යොදවන අනේ කය ඒ ඒ අකුසල ක්‍රියා හෝ පුණ්‍ය ක්‍රියා කිරීමට යොදවන ඒ අවස්ථාවලදී ඒ ඒ ඒ ක්‍රියාවන් සිදුවන පරිදි කය මෙහෙයවන ධර්මයේ තමයි විඤ්ඤාතිය කියන්නේ. එනිසා ඒක කාය විඤ්ඤාතිය තමයි මෙතන කර්ම ద్వාරය කියන්නේ. අපි මෙහෙම ගනිමු. කෙනෙක් කෙනෙකු සම්පතක දෙයක් සොරකම් කරනවා. තවත් කෙනෙකු සම්පතක දෙයක් සොරකම් කරනවා. දැන් ඔහුට ඇති වෙනවා සොරකම් කිරීමේ සිත. ඒ සොරසිත උපදිනානේ. සොරකම් කිරීමේ චේතනාවෙන් යුක්ත වූ සිත උපදිනවා. සොරකම් කරන්නට ඕන මේ සොරකම් කෙරුවොත් හොඳයි මේ මට ලාභයක් වෙනවා ඔයාදී වශයෙන් ඕන තරම් උපදින්නට පුළුවන් නම් තවම සොරකම් සිදුුනේ නැහැ සොරකම් සිදුවන්නට ඉබඳු සිතක් ඇති වෙලා ඒ තිබුණු කැමි Taman මේක ගන්නට ඕන ගනිමි කියන ඒ චේතනාව ඇතිව මේ එසෙව්වන අනේ එතෙන්දී එතනත්තා සොරකමට අසු වුණා සොර චේතනාවෙන් ඒ ක්‍රියාව සිදු කිරීම නිසා සොරකමට අහු වෙනවා. දැන් ඒකේ එසවීම ඒ එසවීමේ කුමකින්ද? Tamange දැන් මේ අවස්ථාවේදී නම් අතනේ අතේ ඒ ඒ එසවීම ක්‍රියාව සිදු කිරීම වශයෙන් මේ අතේ කියන මේ රූප ධර්ම යොමු කලේ නැත්නම් සකස් කලේ ඒ ඒ ආකාරයේ යෝග්‍ය පරිදි ඒ මෙය සකස් තුනේ කුමක් නිසාද අර කාය විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාතිය නිසා තමයි දැන් මෙහෙම නැමෙනකම් නැමෙන්නේ. කාය විඤ්ඤාතියයි ඒක කරන්නේ. එහෙම නැත්නම් පඨවි ධාතුව ඒක කරන එකක් නෙවෙයි. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. මේ ආ පඨවි ආදී ධාතු සමූහයෙන් යුක්ත වූ රූප පුඤ්ජයන් මේ විඤ්ඤාතියෙන් කරන යොමු කිරීම අනුව දිගහැරෙන එක නැරෙන එක සිදුවේ. දැන් ඒ විඤ්ඤාතිය නූපදින්නට මේ අකුසල කර්මය සිදු වෙන්නට බෑ. ඒ නිසා ඒ අකුසල කර්මය සිදු වූ ద్వාරයේ වශයෙන් ගන්න ඒ විඤ්ඤාතියම. ඒ විඤ්ඤාතිය ద్వාර වශයෙන් දක්වන විට කියනවා කාය කාය ద్వාරය. ඈ කාය කර්ම ద్వාරය කියන්නේ. දැන් මෙතන කීවේ පානාතිපාතා අදින්නා පානාතිපාතෝ අදින්නා දානං කාමේ සුමිච්ඡාචාරෝ චේති කාය විඤ්ඤාති සංඛාතේ කායත්වාරේ බාහුල්ල රුක්කිතෝ කායකම ඒ කාය විඤ්ඤාතියයි කියන කායද්වාරයේහි බහුල වශයෙන් පවත්නා බැවින් ඒක කාය කර්මයක් මොකද බහුල වශයෙන් පවතින ඒ වෙන ద్వාරවලත් පවතින්නට පුළුවන් බව ඒ කියන්නේ ඒ පානාතිපාසෝ කියන එක පිළිබඳව විස්තර ඉගෙන ගන්නා විට මේ පිටුතුන්ට දැනගන්නට ලැබිලා ඇති. එය සාහත්තික ආනත්තික නිස්සග්ගිය තාවර විද්‍යාමය ඉතිමය කියලා ඒ සිදුවිය හැකි ආකාරය. සාහත්තිකය කියන්නේ Tamange අපින්න. Tamanna සිදු කිරීම. ඒක සාහත්තික. Tamage අතින් තමා සිදු කරන අවස්ථාවේදී ඒක සාහත්තික. ආනප්තිකය කියන්නේ අනුන් ලවා කරන විට. දැන් අනුන් ලවා හොරකම් කරවන්නට පුළුවන්, අනුන් ලවා සතුන් මරවන්නට පුළුවන්. ඒ විදිහේ අනුන් ලවා කරන අවස්ථාවලදී එය ආනප්තිකය. නිස්සග්ගය කියලා කියන්නේ ඒක තමන්ගේ අත ආදී ඒ අවයවයක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් සමහර විටක අතේ තිබෙන දෙයක් වීසි කරලා අතින් යමක් අරගෙන වීසි කරලා ඒ සතෙකුට වදින්නට නැත්නම් මිනිසෙකුට වදින්නට සලස්වලා කෙනෙකුගේ මරණය සිදු කරනවානේ. එහෙම ඒ අයදි කියන්නේ නිස්සග්ගය. සමා මරණ සිදු කිරීමට පාවර කියන උපක්‍රමය යොදවනවා. පාවර කියන්නේ ස්ථාවර කියන. යම් තැනක එහාට මෙහාට යන්නේ නැති ජංගම ස්ථාවර කියලා දෙකක් තියෙනවානේ. ජංගම එහෙම යන. ස්ථාවර ස්ථාවර. නැති තියෙන එහෙමම තිබෙන. ස්ථිරත. දැන් සමහර බොරු වලවල් කපලා ඉන්න සතුන් මරන්නේ. ඒක ස්ථාවර උපක්‍රම. ස්ථාවර. ඒ ඉස්ලාග්ගිය ස්ථාවර තව තිබෙනවා විඥාමය. විඥාමය ප්‍රාණඝාත තිබෙනවා. සමහරු විඥා කියන කල්පනය කිරීමෙන් ජප කරලා එහෙම මරණය කියන්නේ ඈ ඒවා භූමියන් කරනවායි එයාදී ඒවා ඇතුළත් වන්නේ විඥාමය විඥාම ඉද්ධිනේ කියන්නේ Tamanට ලැබී තිබෙන ඉද්ධියෙන් ඉද්ධි කියන්නේ ඔක්කොම හැම ඉද්ධියක් නෙමෙයි කියන්නේ හොඳම එකක් නෙවෙයි සමහර ඉද්ධි කියනවා ඉද්ධි කියන්නේ සිද්ධි ඉද්ධි කියන්නේ සිද්ධිය සිදුවීම දැන් ඉතු වීම කියන තේරුමයි බුද්ධි කියන එකෙන් එන්නේ. සමහරෙකුගේ තිබෙනවා ඒ විදිහේ ඉර්ධි දැන් මේ මේක නුතුන අහලා ඇති රත්තාක්ෂියා කියලා යකෙක් පිළිබඳව සිරිසංගපුර රජ කාලේ සිටියයි කියලා. කවුරුන්දියා හෝ බැලුවම ඒ ඒකට ගෙඩ වෙලා මැරෙනවා. මැරෙනවා. රතු ඇස් පිළිනු කියන එකනේ රත්තාක්ෂි කියන්නේ. ඒ සමහර ඒ යක්ෂය කියන කොටස් වලට ආයත් ඒ අමනුෂ්‍යයන් වෙන අයව බය කරලා මරන. ඒ Taman දිහා දැක්කම බය වෙලා මැරෙන. ඒක ඉද්ධිමය එකක්. ඉද්ධිමය. දැන් ඒ ඉද්ධි තියෙනවා නොඑක් ඒවා. දැන් අපට බෑ නිකම්ම අහසින් යන්න. නමුත් කපුටන්ට පුළුවන්. ඒ කපුටලක් ලැබිලා තියෙන ඉර්ධියක් තමයි ඒක. අහසේ ධානය ඉද්ධිය තියෙනවා. ඒ ඒක අකුසලයේ නිසා ලැබෙන ඉද්ධිය. අනේ වගේ ඉද්ධි කියන ඒවා කියනවා. ඒ ඉද්ධිය ඉද්ධිමය ජීවිත හානි කරන ඉර්ධියෙන් ප්‍රාණඝාත කරන අය. Taman ඉද්ධිය ඒ සඳහා පාවිච්චි කරන යොදනවා. ඒක ඉද්ධිමය කියලා. අනිත් විඥාන ඉද්ධිමය. මෙන්න මේ විදිහට සායාකාරයක් දක්වනවා. ඒ ප්‍රාණඝාත අකුසලයේ කරන්නේ. එයින් මට උමනා කළේ දෙන්නන්නට දැන් බාහුල වෘත්තියක් ගැන කියන්නේ. බහුල වශයෙන් පවත්නා බැවිනුයි කාය කර්මයේ කියන්නේ. දැන් සොරකම් කිරීම නැත්නම් සතුන් මැරීම අපි ගන්න පළමුවෙන්නේ මේකනේ. සතුන් මැරීම. තමාම කරනවා නම් ඒක සාහත්තික. ඒතර තමා කරන විට එය කායද්්වාරය කියන තමන්ගේ කායද්්වාරය කාය විඤ්ඤාතියයි කියන කායද්්වාරෙහි පවත්නා අකුසල කර්මයක් ඒ නිසා ඒක කෙලින්ම කාය කර්මයක්ම වෙනවා ඒ විඤ්ඤාතිය කාය විඤ්ඤාතියයි ඒ කාය විඤ්ඤාතිය පැවති අකුසල කර්මයක් වූ ප්‍රාණඝාතය කාය කර්ම. තමා තව කෙනෙකුට කියනවා. එතකොට තමා තව කෙනෙකුට කීමෙන් තමා සිදු කරගන්නා වූ ප්‍රාණඝාතය කාය විඤ්ඤාතිය පැවති එකක් නෙවේ. ඒක පැවතුනේ වාග් විඤ්ඤාතිය. වචී විඤ්ඤාතිය. එතකොට එතන ద్వාරය වුණේ වාග් ద్వාරය. වචී විඤ්ඤාතිය කියන්නේ වාග් ద్వාරය. ඒ නිසා මේ ප්‍රාණඝාත අකුසලය තමාට සිදුවන්නේ කායද්්වාරෙහි නෙවෙයි වාග්්වාරෙහි. නමුත් ඒ කර්මය ඒ නිසා වාක් කර්මයක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ නැහැ වාක් කර්මය කියලා. ඒකට කියන්නේ කාය කර්මය. මක්නිසාද? ඒ කායද්්වාරෙහි ඒ බහුල වශයෙන් ඇතිවන්නේ. එනවනේ අන්න ඒ විසයි ඒ වචනේ යොදලා තියෙන්නේ කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල උත්පිතෝ කාය කම්මන්නාම. එතකොට ප්‍රාණඝාතය, අදින්නා දාණය, කාමේසු විච්ඡාචාරය කියන මෙන්න මේ වැරදි තුන. ඉතින් ඒවා පිළිබඳ විශේෂ විස්තර කියනවා. ඒවා මේ පිටුන්ට තව පොත්පත් තියෙනවා. ඒවා බලා දැනගන්නට පුළුවන්. ඒ අදින්නා දාණය කියන එක බොහොම විස්තර තියෙනවා. ඔය පස්සිසි අවහාර කියන කොටසක් තියෙනවා. ඒවා දැනගන්නට ඕනේ. ඒක භණ්ඩ පංචකයේ නානාබන්ධ පංචකය ඔය ආදි වශයෙන් වෙන 25 ආකාරයක මේට ඇතුළත් වෙන අසරකම්. ඒවා ඔය සමහර පොත්වල තියෙනවා මම හිතන්නේ අර බෞද්ධයාගේ අත්පොතේ තියෙනවා කියලා මට මතක රේරුකාන්තල්ලි මලහඳුරු ලියපු වෙනත් පොත්වලත් ඒ තියෙන්නත් පුළුවන් ඒක විනය කියනවා ඒ පස්විසි අවහාර භික්ෂුන් වහන්සේලා පිළිබඳව. දැන් එහි දැන් සරකම් කිරීමේ කියන එක දැක් වෙනවා දැන් කෙනෙක් තවත් කෙනෙකුට අයත් දෙයක්. අයත් දෙයක් රැගෙන යනවා. රැගෙන ඒ රැගෙන යන අතරේ ඒ තනත්තාට සිතුනෝ මම මේ දේ අසුවල අයිතිකාරයාට නොදී ගන්නවයි කියලා සිතුනම් ඒ ඒ සිත ඇති වුණාට තාම ඔහු ඒ වර්ගයට බැඳුනේ නැහැ. නමුත් ඔහු ඒ රැගෙන ගියේ හිස මත නම් එසේ සිතා ඔහු කරට ගත්තොත් එවේලේ ඒක ඒ අකුසලයට අසු වෙනවා. එහෙම ඒ ඒ තිබෙන තැනින් පහ කළ හැටිය. ඇති වෙනවා. එහෙම වැඩි වලට අහු වෙනවා. දැන් සමහර විට වික්ෂුන් වහන්සේ නමකට නම් ඒ ඒ වරද සිදු වුණාට පස්සේ වටිනාකමක් වෙන්නට පුළුවන්. ඒක ඒ වරද සිදු වුණාට පසු Taman මේක වැරදි දෙයක් කියලා නැවතත් අර ප්‍රකෘති தත්වයට පමුණවන්නට හැදුවට තමන්ගේ සීලයට සිදුවන හානිය නැතිවන්නේ නැහැ. අනේ ඒ වගේ භයානක තැනක් තියෙනවා. එන මෙන්න මෙහෙම ඒවැදී ඉතින් භික්ෂුන් වහන්සේ කරන අපි උනත් හරියට පරිස්සම් වෙන්නට ඕන. කවුරුන් හෝ සාන්තකයක්. අපි ගන්නු සමහර විටක ඔය පොත්පත් කියන ඒවා බොහෝ කාගෙන්වත් ලබාගත්ත පොතක්. මම මේක ආපසු ගෙනත් දෙන්නම් කියලා ලබාගන්න. ඒ ලබාගෙන ඊළඟට ටික කල් යනවා. අයිතිකාරයාට මතක නැහැ කවුද මේ පොත ගත්තේ මතක නැහැ. ගත් එක්කෙනත් හිතනවා දැන් යාටත් මතක නැති ඇති දැන් මේකෙන් ඉච්චර වැඩකුත් නැහැ මේක මං තියාගන්නේ කියලා. අන්න එහෙම අරහසක්. තමන් ඇති කරගෙන අර එය තමාගේ සංකේතයට හරවගත්ත හැටි ඒවා. තමා අරසකමට අහුවෙ. උදේ කරකල් තමා පියාගෙන ඉන්නේ ආපහු දෙනවයි කියන අදහස ඇතිව නම් එතෙක් අහුවෙන්නේ නැහැ. නමුත් එහෙම නොදෙන බව හිතාගත්ත හැටියේ තමා අහුවෙන්නේ ඊශ්වරකම. අනේ එහෙම කියන්නේ ඉතින් සිත පිළිබඳ ඒවනේ. ඒක හන්ද බොහෝ විට පරිස්සම්. හුඟක් දෙනෙක් කියනවා කාගෙන් හරි පොතක් ගත්තම ඒක ආපහු දෙන්න. ඔය තියාගෙන. ඒක වැරදි. මොන කළ යුතු නැහැ. දීමේ අදහස තමා තුල තියෙන්නට කවදා හරි ඒක දෙනවයි කියන ඒ අදහස. ඉතින් එහෙම කවදා හරි දෙනවයි කියලා මරණකම තියාගෙන ඉන්න එක නෙමෙයි. ඊට පස්සේ ඒ කියලා දෙන්නට. මොකද ඒ නිකන් පොඩි දේවල් තමයි. නමුත් ඒක වරද පිළිබඳව සැලකෙන විට පොඩි නෑ. ඒ කියන්නේ ඒ ඒවයි මෙහිදී අපි දැනගන්නට ඕන විශේෂ කරුණ. ඒක පිළිබඳවනේ අපි ඉගෙන ගන්න විශේෂයෙන්ම අභිධර්මයේදී. අභිධර්මයේදී පංචස්කන්ධයේ පිළිබඳවම තමයි ඉගෙන ගන්න. ඉතින් පංචස්කන්ධයෙන් මේ මමයි කියා යනු ලබන ධර්ම අතර ලොකුම තැන ලැබෙන එක තමයි සිත. යන්නේ සිතේ తත්වය අප තේරුම් ගන්නට ඕන. සිත අපව මොන මොන පැත්තට හරවනවා. ඒ සිත අපව හරවන නිසා තමයි අපි එහෙම හැරෙන්නේ. මොන විදිහටද හැරෙන්නේ? තිරිසන්දාවට හැරෙනවා. හ්ම්? പ്രേත භවට හැරෙනවා. නිරිසපෙක් භවට හැරෙනවා. ඒ හරවන්නේ කවුද? මේ අපි සිතන්නේ. සිතේ නැත්නම් මේ එකක් එකද වරදක්වත් සිදුවන්නේ නැහැ. සිතින් මේ කරන්නේ. කියන්නේ සිත ඒ නිසා රැකගන්නට. ඒ කාය විඤ්ඤාතිය ගැනයි ඒ කීවේ. කාය විඤ්ඤාතිය කියන කායද්්වාරයේ බෞද්ධ විසාරගාතෝ සමාගාතා අවිසාරගාතා සකලාපෝ චේ වචිනියක් සංකාපේ වචිද්වාරතා වචිකම් ඕකේන සෝලක්කේන සම්පතන කියන කිස් බස් කෙලීම කියන මේ සකල වාක්‍යයේ කියන ගමන වාක්‍යයන් බහුල වශයෙන් බලන්න බැරි ඒවා වචිකම් නිසා විපාකාවක් කියන්නේ ඉතින් ඉන්නේ කච්චන තමා කියන දුක ඉන්නේ දැන් බොරු කියන්නේ කලයක නැති කියලා අනුකම්පාව මොකලයක කලයි කියලා අනුකම්පාව දුකේක දැක්කයි කියලා අනුකම්පාව දැක්කේක දැක්කේ කියලා අනුකම්පාව ඒකේ අල්ප සාරත්‍ය මහා සාරත්‍ය ආදී මේ එකක් පිළිබඳව විසුණවා දෙද ඉතින් ඒක තමයි ඒ හොඳට තමයි ඒක කියලා විසුණු කියා සම්බන්ධ දැක්කේ නිරේ එකයි මොන කුණේ තව තේකව දිවිදහත විසුණු දසක් මුත්‍රාව පටන් ගන්නවා ඒක සංග්‍රහ ඒක විසුණු ලෝක විස්තරේ සංග්‍රහ කරනවා එහෙත් ඒ කරස්ස අපසලේ නිරේ කල්ප කියන්නේ කියලා. නම් තමයි හිතනවා තමයි කියන්නේ තමයි සත්‍යවාදී කියන්නේ. තමයි සත්‍යවාදී කෙනෙක් කියන්නේ මේ ගැනීමෙන් තමයි රැළෙන්නේ. ඒනම් ඒ ඒ කාටි කටයුතු කෙරෙස් සම්බන්ධ නැති කිරීමට ඔය කියලා කියන්නේ එක මොකද නිම අවස්ථාව සමහර විට තමන්ට දැනගන්න ලැබෙනවා සත් කෙනෙකු කරපු අනුතරක් කරන්නේ ඒක ඒකේ ප්‍රමුඛතාව ගැන දී ඒක කියලාවත් වෙන්නේ නැහැ. ඔහුගේ ආරක්ෂාව තමයි අපේක්ෂාව තියෙන්නේ. ඒ දිනවීම නෙවෙයි. මොකද ඒ විදිහේ දෙයක් කරන්නේ අපේ ආස්වාදන. සමහර විට ඔහු මගකට ඉන්නවා ඔහු මරන්නේ. අපි අන්තිමයි ඒක කොහොමද කරන්නේ කියලා. ඒක තියෙන්නේ. නැතුව ඕනෙම කරන්නේ. මේක නැති කිසිම දෙයක් වචන කියලා. නිකලින ඉස්මාවා රක්ෂාවා රක්ෂාවට නපුර රළුවක් මේ රළුවක් කියන්නේ සමහර විට මේ මේ රළු බව ඉන්නේම සිටින් හරියට බලියේ රළු බව වචනේ වශයෙන් ගත්තම නැතුව කියන්නේ නමුත් සිතේ තියෙන රළු බව කියන විදිහට එනවනේ වෙන්නේ. නිසා ඒ පරස වචන කියන්නේ තරහව කියලා ඇති දෙයක් නේ. තරහ නැතිනේ පරස වචන කියන්නේ. ඒ පරස වචන සංස්කාරයලා ගන්න. සමහරකට වාස්නාලාව කියන්නේ ඒ ඒ වචන සමහරව ආදරයක් පාර්ථි කරනවා. සමහර මිනිස්සු එහෙම. ආදරයක් පාර්ථි කරනවා ඒ පරස වචන කියන්නේ. එහෙම අවස්ථාවලදී ඒක පස්ස වචන වෙන්නේ නැහැ. පස්ස වචන වෙන්නේ ඒක පස්ස කරගෙන. ඒක නරක කරගෙන. නපුරු සිතින් කියන සම්පත් කලාපෝ අහන කියන තමයි. අහන කිසිදු වැඩක් නිරර්ථක ඉන්නේ තියෙන ඒක කතා කරන විදිහ සමහර වෙන පුදාන් හම්බ කිරීම සඳහා ඒ දැනකාරස් වූ හේතු වල සුසුත් කරලා මුදල් ලබා ගන්නවා. මුදල් ප්‍රතිකාරයෙන් කියලා. මුදල් ප්‍රතිකාරයට බැරි කෙනා ඒ වගේ ප්‍රබම් ඒ ඒ සංකීර්ණ අර්ථය අන්‍යයන්ට ඉදිරියට සඳහා කියනවනම් ඒකේ වරදක් නැහැ. නෑ. මේ කලාපරට අහු කලාපරට අහු දේවල් හැටියට දක්වලා තිබෙනවා. ඒ මහා කාර ඒ කියන්නේ ඔවුන්ගේ ආධික උපකත හැටියට බලකන් ඒක මොනවාද කියන්නේ ලෝකේ මාර්ගය ඊළඟට ඒ මෙරු ප්‍රශ්න ප්‍රඥාව තමයි නැවි කොටස් කරලා තියෙන මේ ධාත් මේ වෛශ්‍යයේ මේ සුඛයේ ඒකනේ ඒ ඒ ඔක්කොම ප්‍රලා එහෙම බුද්ධ ධාත් ප්‍රතික්‍රියා ඒ මේ ඒක රක්ෂාවල් අනුවයි සුදුල කියනේම ඇති මුලදී ඇති කියන්නේ ඒ දේවල් කරලා ඒ නම් කොටස් නෑ ඒ කාර්ය කිදුනේ මේ රසක් කරපෙන්න ඉන්නකොට මේ වැඩ කටයුතු ඒක කොහොමද ඒ නිසා එක්කෙනෙකුට ඔක්කොම වැඩ කරගන්නට බෑ බෑ ඒ නිසා යම් යම් අයට විශේෂ වැඩ කරගන්න. ඉතින් ඒක විශේෂක් තියෙනවා. එහෙමයි එකිනෙක කෙනා ඒ කොටස්. ඉතින් සමහර දුන්නා සමහර යෙදකක්. තවත් සමහරු මේ වෙන වෙනත් ඒ කියන්නේ කැටි පුරෝ ආත්ම ජීව හදෙන. සමහර කරත් ඒ ඉතින් ඒ අන්න ඔවුන් කුලවලට දෙතුනා. එතන කුලේ කියන්නේ කවුලක් කියන්නේ. පස්සේ මේ සම්මතාන් කුලව පහත් කුලයි සස් කුලයි කියන දෙකක්. බුදුරජාණන් වහන්සේ ඒවා පිළිගන්නවා. මහසත් පිළිගන්නවා. දැන් මහසත්ගේ පිළිගැනීමේ හැටියට ලෝකෙෙහි ඒ ඒ කාලවලදී සම්මුත තමත්ය උසස්සේ කියන්නේ ඒ කුලවල ඉදීමට හේතු වේද සමාජයේ කර්මය කියන එකක්. එකක්. දැන් ඒ ඒ කාලවලදී සම්මුත සහ යයි දැක්කේ නැහැ. කුලවල කොහේ ඒ ක්‍රම කර්මයේ දක්වන්නේ තමන් ගරු කර යුත්තක් ධර්ම කුලීම ඉදී යුත්තක් නිදීම මගදී යුත්තක් මාර්ගයේ නිදීම ආදී මේ ආසනයේදී යුත්තක් ආසනයේ නිදීම කියන මේවා යුතු කොටගෙන තමා පහත් බුදුරජාණන් වහන්සේ ඒ පේනවා නමුත් උන්වහන්සේ ඒ වශයෙන් මිනිසුන් දෙකලා සමහර පහක්ය සමහර විසක්ය කියලා ඒ උත්පින් ඇතිවන තත්ත්වයක් මනස පිළිගන්න. මනස දක්වන්නේ කම්මන අවසලෝ. කම්මනා හෝති. ඒ ඒ මේක කොහොම ඒ කර්ම අනුව තේරුම් ගන්නට ඕන. එහෙම නැතුව මේ කාර්යයේ තේරුම් ගන්නකොට ඒ දැන් ඒ නිසා ඒකට අපි කරන්නේ කර්මය. සසර අප යම් තාක්කල් සරිතාවි. ඒ තාක්කල් මේ මේ දැන් කරන කර්මයක් වුණා. ඉදිරි සංසාර ජීවිත වලට බලපාන. බලපා ඒ කරන ඒ හොඳ කර්ම වල ඉෂ්ට විපාක නරක කර්ම වල අනිෂ්ට විපාක ඒ දැන් වල තිබෙනද. එබැවින් අකුසලයෙන් එහිම පිටින්ම බලකින්නට. ඒකයි තේරුම් ගන්න තියෙන කතාව. දැන් මුසාවාදා සුනා මුසාවාදෝ සුනාවාචා පරිසාවාචා සම්පත්තලාපෝ කියන්නේ. මුසාවාදයේ බොහෝම ධර්ම. කුරුකි. ඉදිරියට යන්න වදාරලා කියන්නේ. ඒ කිංචි මහානිකාව පිළිබඳවම ඉතින් මේ මහසේ දාතාව වදාළේ ඒකත් ධම්මං අතීතං මුසාවාදිතං විතින්න පරලෝකස්ස නැති පාපං අපාරය ඒ කියන්නේ එකම ධර්මය වෙන සත්‍යයයි ඉක්මවලා බොරු කියන තැනට නොකල හැකි පාප කර්මයක් නැත්තේ ඒකන් ධර්මං අතීතං මුසාවාදිතං ඉතින් ඒකෙනත් පිළිබඳව දක්වන තව කරුණක් තමයි විසින්න පරලෝකක්ෂ. පරලෝකයේ පිළිබඳ අපේක්ෂා අත්කලකනේ. ඒ නිසා ඔහුට මුකල හැකි පාපයක් තිබෙනවා. ඉන්නේ පරලෝකාවේ නැති පාපම් අකාල. වෙන පරලෝකෙදි තමන්ට නරක විපාක මේ කර්ම කොටේ විදිහට වේය කියන ඒ පිළිගැනීමක් නැති ඔහුට මුකල හැකි පාප කර්මයක් නැත. ඇයි කියලා ගුරු කියන තැනට ඕන එකක් කරලා නැහැ කියද හැකියි. මිනි මරලක් නැහැ කියද. ඔරකම් කරලක් නැහැ කියද. ඕන එකක් කරලා නැහැ කියද. ඒ නිසා ඒ විපස්සනා වාචා කියන එක ඔවුන් දිනුවා. ඔවුන් දිනුවනේ කරගෙන අපේ ධර්මයෙන් බලාපොරොත්තු ඔවුන්ගේ සමුදය. බුදුරජාණන් වහන්සේ වදාළා අනාගත භය දක්වීමේදී දැන් රටේ මිනිසුන් අහන්නේ දැන් රටේ මිනිසුන් සමගිව වාසය කරනවා. සමගිව වාසය. නමුත් කාලයක් ඒකේ ඔවුන් විඳිනවා. ඔවුන් දෙහෙදලා. ඒ ඒ නිසා හට ගන්නා ගිය නිසා මිනිසුන් බක්කලා අත්හැරලා. වාහනවලට නැගලා ඈත පළාත් වලට චක්ක සමාධූරා ඥානපද පරයාය ඉතින් එහෙම තැන්වලදී බොහෝ දෙනා ඉස්සතියි. මේ සිංහාසයටත් ඒ තැන්වලට යන්න වෙන්නේ. එවිට Tamanගේ වැඩ කටයුතු කරගන්නට බැරි වෙනවා. අපත්තක්කපස්සිය අනන්තිකපස්ස අධිකමාය අසච්චීකපස්ස සච්ච ක්‍රියාය. තමා නොලැබුණු නොලැබූ ඒ උසස් ගුණ ධර්ම ලබා ගැනීම. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීමට සාක්ෂාත් නොකළ නිවාන ධර්මයෙන් සාක්ෂාත් කිරීමට අවස්ථාව නොලැබෙනවා. ඒ නිසා එබන්දක් සිදුවන්නට කලින් දැන් ප්‍රතිකච්ඡේද දැන් නොලබුගේ ලබා ගන්නට අධිකමය ලබා ගන්නට නිවාන සාක්ෂාත් කිරීමට උත්සාහ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් සමජීව ඉන්නේ කුණහසේ දක්වනවා සමග්ගා නිරෝධී භූතාරේ විරෝධකී බුද්ධා කියන්නේ ත්‍රි වතුරයි වගේ. ත්‍රි වතුරයි දෙක හොඳට මිශ්‍ර වෙනවානේ. ත්‍රි වතුරයි වගේ මිශ්‍ර වෙච්ච කියන්නේ මිනිස්සු. ඒක උඩ අතර බෙහෙද නැති. අන්න එහෙම සමගියක් ඇති කිරීමයි සුදුසු. සමගිය රාගයේ විනාශය. ඒකේ සමගිය ගමකන සමගිය නේ. පවුලකන සමගිය, ගමකන සමගිය, රටකන සමගිය. නිසා දැන් මේ බොහොම දියුණු බුදුරජාණන් වහන්සේම බොහොම හොඳ රටක් ඇතිලා. ඒවා වූ රාජ්‍යයක් තමයි වස්ති රාජ්‍ය. වස්ති. නමුත් ඔවුන්ගේ තිබුණ ඒ සම්බන්ධය අජාසත් රජතුමාගේ ඒ වස්ත්‍රාර්ය රහත්මනහා නැති කරලා නැති කරලා කරපුරුෂයෙක් වගේ ඉති ඒ අයට උගන්වන කෙනෙක් හැටියට ඔවුනෝන් සමග කතා බහ කරලා බොරු රහස් කියලා ඕකට කියනද සමහර අපාය අතරේ ඉන්නේ මේ සමහර කියන්නේ බියට පස්සේ කාලයක් කියලා ඒක කියන්නේ ඉතින් කවුරු හරි ආව මොකක්ද කියන්නේ කියලා මේ මේක රහස කියන්න දෙයක් නෙවෙයි අර මේකයි කිව්වේ කියන අනිත් කෙනා පිළිගන්නේ නැහැ අනන්ත විරුද්ධ යම් කිසිවක් කිව්වයි කියලා ඔබම හේද කරලා පස්සේ අජාසත් රජතුමා යුදයට ආවෙලාවේ කවුරුත් කියන සූර්ය යන්නේ කියලා. දක්ෂය යන්නේ නෙමෙයි කියලා කොහොම පැත්තකට හිටියා. රජුනෝ නිකම් රටාවට. බෙහෙත දෙනවා. ඒ බෙහෙතයට හේතු වෙන ඒ විසුණුවා විසුණා වාචා. ඔතන කවදා වර්ෂා වාචා සම්පප්පලාප සම්පප්පලාප කියන්නේ කියන්නේ සම්පප්පලාපේ කියන්නේ කිස් වචනේ දැන් අපට මේ කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ හැකියාවක් ලැබිලා අපට ලැබී තිබෙන ඒ හැකියාව නොසලකා හැදිය ඉස්සක් කොහොම වටිනාද වටිනා කොයිතරම් වටිනාද කියන එක බුදුරජාණන් වහන්සේ දීන් අතුරේදී පෙර ඒවත් කියලානේ. ඒ දීන් අසුරෙන් ශ්‍රේෂ්ඨ දීවක් හැටියට දක්වන්නේ කුමක්ද? සම්දානය කියන එක. සම්දාන. නම් සදාරනවා. ඒ අන්නදෝ බලදෝ හෝති. රත්තදෝ හෝති ගන්නදෝ. ඥානදෝ සුඛදෝ හෝති. දීපදෝ හෝති චක්කු. සෝත සබ්බ දදෝ හෝති යෝ දදාති පස්සලා. අමතං දදෝච සෝ හෝති යෝ කුම්ම මනුසාස්ති යමෙක් ධර්මයෙන් අනුශාසනා කරන්නේ නම් ඒ තැනත්තා අමෘතයේ එන්නේ ඒ කියන්නේ අමෘතය කියන්නේ නිවන. දැන් ඉබන් සබ්බා ය සිදු කිරීමට තරම් කොහොනා බව මේ කතා කිරීමේ කියන ඒ ශක්තිය කතා කරන්නේ. ඒක ඒ ශක්තිය කිසි වැඩකට නැහැ. නිර්පරාධය යොදවනවා නම් කොයි තරම් උලාවක් නේ ඒ නිසා සම්ප්‍රප්පලාප බලකින් අන්න සමහරුට කතා කරන්නට වෙන විශක් දෙයක් නැහැ ඒ නිසා ඒ ප්‍රලාප තමයි බොහෝ විට අනුන් ගැන කතා අනුන් ගැන ඒතනට එයා ඇඳ එයාගේ කාර්යයේ විස්තර ආදී ඒවා එයා අඳින්නේ විදිහටයි ඕවත් කතා ඒවා අදගන්න එක්කන අදගත්තා. අපිට ඇතිලා තියෙනවා. නේ? කොණ්ඩේ කියන එක්කනට ඕන පැත්තකට හරවලා ඔක බඳගත්තා. ඔක උඩට බඳයි පැත්තකට බඳයි කියලා ඉතින් අනිත් එක්කනට මොකද කියන්නේ? දැන් තමයි බඳගන්න. ඒ තන්ත්‍රස්තාව. අන්න ඒ වගේ අනුන් ගැන කතා අනුන් ගැන සෙවි. අනුන් ගැන සොයන්න ඕනේ ඔහුන්ට යහපත. ඒක මේ පැත්තක ඉඳලා කරන්න දෙයක් නෙවෙයි. ඒක ඔවුන් සමග මිශ්‍ර වෙලා ඔවුන් හොඳ පැත්තට ගන්නට පුළුවන් නම් කලින්. එහෙම නැතුව මේ තරංගේ වටිනා කාලය. ඒ කාලේ ඉරන්නට තිබෙන්නේ අනුන් ගැන සොයන්නට නෙවෙයි. තමා ගැන සොයන්න. එහෙම බුදුහාමුදුරුවෝ කියන්නේ. අත්තනාව තමාව සොයාගන්න. තමා සොයාගන්න. අනේ තමා සෝන අයට මේ සංකප්පලාපයක කාලයක් නැහැ. අපි ජීවත් වන්නේ මොනතරම් සුළු කාලයක්. ඒ සුළු කාලය තුලදී අපට අපරිමේ එවැගේම අපගේ අපගේ උපකාර ලැබිය යුතු අය ඉන්නවා ඒ අය කළ යුතු වැඩ කොයි තරම් කියලා ඒ ඔක්කොම තිබියදී අපේ කාලය අපි මේ සම්ප්‍රපලාපයෙන් ඉවරවන්නේ කොයිතරම් වැරදිද ඒ කාලය තේරුම් ගත්තේ නැති නිසායි. කාලය කියන එක අප වෙනුවෙන් නැතිලා ඉන්නේ නැහැ. ඒක යම් බුදුරජාණන් වහන්සේ වදාහනවා. මේ කාලයේ ගත වීම කියන්නේ මේ ඉරහඳ ගමනේ තිබෙන වේගය ගැන. ඒ කියන්නේ පොළොවේ වේගය ගැන ඒ ඉදිරියෙන් යන එවිවරුන්ගේ වේගය ඔයාගේ දේවල් වේග වශයෙන් දක්වලා කියන ඒ ඔක්කොටම වඩා වේගයෙන් මිනිසුන්ගේ අවශ්‍ය කරනවා කියන්නේ කොටම වඩා වේගයෙන් මිනිසුන්ගේ අවශ්‍ය කරන කොහොමද දෙන්නේ හැම චිත්තක්ෂණයක් පාසාම දෙවිගෙවි දෙවිගෙවි දෙවිගෙවි යා දෙවිගෙවි යනවා කියන්නේ කොහොමද ඒ පැත්තට යන අනිත් පැත්තට චිත්ත වෙනවා නේ කවුරු හරි මෙතන සිටලා සිට තව කෙනෙකුට යනවා කියනවා නම් මෙතනින් ඈත් වෙනවා වගේම අනිත් තැනට ලං වෙනවනේ අන්න ඒ වගේ සිද්ධියක් නෙමෙයි තමන් සංතකව තමන් දෙන යම් කිසි ආශාවක් වෙන ඒක ගෙවිගෙවි යන විට වන්නේ තමා නොකනති දෙයක් තිබෙනවා දිගට වෙන සිද්ධිය. ඒ සිද්ධියට ලං වෙනවා මරණයට කියන්නේ. මරණයට ලං වෙනවා. ඒ මරණයට ලං වීමෙන් ලං වීමෙන් මේ මොහොතක් පාසා සිදුවේ. ඒ නිසා මේ මොහොත කුමක් සඳහා බෙදා ගන්න තිබෙන්නේ. තමාට හිත සුව පිණිස. ඒ විතරයි. මේක තේරුම් ගන්න ඕනේ. කෙනෙක් තේරුම් ගන්න ඕනේ ඒ තරම් ඔය නිකන් කාලය ගෙවන්නේ. කාලේ තමයි මේ රත්තරන් හා සමානයි රත්තරන් වල නෙවෙයි කාලේ වශයෙන්. කාලේ කියන එක පරමාර්ථ වශයෙන් නම් විද්‍යමාන ධර්මයක් නෙවෙයි. නමුත් මේ පරමාර්ථ ධර්ම පූජාවක් කියන නිසා තමයි මේ කාලය කියන එක අපරමාර්ථයක් වුණා. ඒතරම් සැලකිය යුතු වන්නේ. මොකද මේකයි නැති වෙන්නේ. මේ පද්දස්කන්ධයේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ. ඒ ස්කන්ධ පහ ඇතිවෙන නැතිවෙන ඇතිවෙන නැතිවෙන එහෙම ස්වභාවය. එහෙම වෙලා ඊළඟට මේ પરම්පරාව සිඳෙන. එවිටයි කියන්නේ නරුණයි. ඒ තත්ත්වයේ ඉන්නට කලින් අප කරගත යුතු බොහෝ වැඩ තිබෙනවා. ඒ බොහෝ වැඩ තිබෙද්දී මේ වෙන වෙනත් අයගේ හැඩගුරු කම් ආදී පිළිබඳව කතා කරලා ආලක්ෂේප කිරීම මහා මෝඩකම. ඒ නිසා සම්පත් කලාපය නොකළ යුතුයි. ඉතින් මේ ඔක්කොම මේ වැරදි හතර. විසාවාදෝ, කිස්මාවාචා, කරුසාවාචා, සම්පත්තලාප. මේ සතර සිදු කෙරෙන. ద్వාරයේ වශයෙන් දක්වන්නේ කුමක්ද? වාග්්වාරේ ඒ වචී විඤ්ඤාතියයි කියන රූපය. ඒ වචී විඤ්ඤාතිය චිත්තක්ෂණයක් එක ආයශයක් ඇති ධර්මයක්. ඒ නිසා තමයි දැන් ශබ්දය කියන්නේ කුමක්ද කියලා බලන්න. ශබ්ද තියෙනවා මොනික ආකාරයෙන් විතර. මේක කියලාම ශබ්දයක් ඒ ශබ්දය මේ භූත ඝට්ටණයෙන් සිදුවන ශබ්දයක්. මහා භූත වුණොන් ගැනීම හේතු කොටගෙන සිදුවන්නා වූ ශබ්දයක්. සමහර විටක භූත බැඳී පිටෙන භූත වෙන්වීමේදී ශබ්දය ඇති වෙනවා. එහෙම අවස්ථාව තමයි ඔය වෙඩි බෙහෙත් ආදී ඒවා කුපුරන ශබ්ද කරකලන විකරණ කුපුරන ශබ්ද ඒවා දැඩිම රූප කොමොන් වෙන් කරන විට වෙන විට ඇතිවන ශබ්දය ඒ ඔක්කොම ඇතුළත් වන්නේ උත්තුජ ශබ්ද කියන එක උත්තුජ ශබ්ද තව ශබ්ද එකයි ඉති වෙන්නේ ඒකට කියන්නේ චිත්තජ ශබ්දය සිතින් උපදවන ශබ්දය චිත්තජ ශබ්දය ඒ චිත්තජ ශබ්දය කියන එක සමහර විටක අපට ඇහෙන්නේ නැති වුණාට ඉරිදීම තුන්ට අහන්නට පුළුවන්. චිත්තයේ ශබ්දේ, සිතින් උපදනා ශබ්ද. දැන් මේ දැන් අපි කතා කරනකොට ඇතිවන ශබ්දය ඒක එකහෙලාම චිත්තයේ ශබ්දය නෙවෙයි. ඒක චිත්ත පච්චේ උපසංඛාන ශබ්දය. සිතනිකා කියන චිත්ත පච්චේ පච්චේ සිතයි. ඊළඟට ඉත්තු සමුත්ථාන. ඉත්තේ හත ගම් වෙනවා. ඒ කියන්නේ පටවියාපි ධාතු නිසා ඇති වෙන. ඒකට කියනවා චිත්තපච්චේ උපසම්පාන කියලා. දැන් මේ ශබ්ද නිකුත් කිරීමේදී ශබ්දය හැම විටම මේ ශබ්දය අපේ කටින් පිට වෙන්නේ. අපි කටින් පිට කරන ශබ්දයක් තියෙනවනේ. ඒ ශබ්දය සිත නිසා ඇතිවන ශබ්දයක්. සිතින් සිත නිසායි ඒක උපදින්නේ. නමුත් සිතේ තිබෙන්නේ සිතිය නිකම්ම ශබ්දයක් පිට කරන අදහසක් නෙවේ. සිතේ තිබෙනවා යම් කිසිවක් කීනේ අදහස. යම් කිසිවක් ප්‍රකාශ කිරීමේ මේ චේතනාවක් සිතේ හතරක්. දැන් මා මේ පින්නතුලට කතා කරන්නේ ඒ කතා කිරීම වශයෙන් යම් කිසි අදහසක් නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමක් මේ කතාවෙන් සිදු කරනවා. දැන් ඒ අදහස් ප්‍රකාශ කිරීම සඳහා මත ඒ අදහස් සිතේ උපදින අදහස්. සිත ඇති වෙනවා ඒවා. ඒවා එළියට දාන්නටයි මේ ශබ්දයේ උපයෝගී වන්නේ. දැන් ඒ ඒක ඒ ඒ අදහසම ප්‍රකාශ වෙන වචන වලින් මේ අසාසිකින්වන්ත ඇසෙන්නට සලස්වන්නට ඕන. එහෙමනේ දැන් ඒක කරන්නට යොදා ගන්න ශබ්ද නිකම්ම ශබ්ද නෙවේ මේ අදහසම ප්‍රකාශ කරන ශබ්ද මේ ශබ්ද කියන ඒවා දැන් අපි ගත්තොත් මම මේ කතා කරන ශබ්ද සියල්ලම අරගෙන අපිට ඒවා සංකේතාත්මකව දක්වන්නට පුළුවන් සංකේතාත්මකව දක්වන විට තමයි ඉතින් වචන වශයෙන් කියන්නේ මේ අකුරු කියනවා ඒ එක එක ශබ්දයක සංකේතය තමයි අකුර කියන්නේ එක එක ශබ්දයක සංකේතය අකුරු නිසා. දැන් ඒ ඒ අකුරු වලින් දැක්වෙන ශබ්ද නිකුත් කරනවා. දැන් ඒ ශබ්ද අප ගන්නා තැන් තිබෙනවා. මේ මේ මේ මේ නුව අසුරු කොට තිබෙන ඒ ස්ථාන ශබ්ද උපදින ස්ථාන. ඒවට කියන්නේ ඒ ශබ්දයන්ගේ ඒ උත්පාදක ස්ථාන ස්ථාන යන ස්ථාන තව ඒ ශබ්දයට එසේ පොදන ශබ්දයට ඒ ස්ථානවලින් ඒ කිරීමට උපකාරකව තිබෙන තව අවයවයක්. ඒවාට කියනවා කරණ. ඒ නිසා ස්ථාන කරණ කියලා දෙකක්. ස්ථානයේ කියන්නේ කරණයේ එකක්. අනේ ඒ උපකාරයෙන් නිකුත් වන ශබ්දය අපිට මේ අසන්නට ලැබෙනවා. දැන් ඒ අසන්නට ලැබෙන ශබ්දවල අපි වචන අකුරු වශයෙන් ගත්තා. සමහර අකුරු ශබ්ද කිරීමට තොල් දෙක ගැටෙනවා. තොල් දෙක ගැටෙනවා. දැන් තවර්ගයේ කියන්නේ. තවර්ග කියන්නේ තප බතම තොල් කැටිලා. ආ ආදී මේ ශබ්ද තිබෙනවා සංකජ, කාලුජ, මූර්ධජ, දාන්තජ ඔස්තජ කියන්නේ පොල් වලින් හටගන්නේ. එහෙම ඒ හටගන්න ස්ථාන අනුව සංකජාක්ෂර, දම්පදාක්ෂර, ඔස්තජාක්ෂර, තාලිකාක්ෂර, මූර්ධජාක්ෂර එහෙම කියලා දක්වනවා. ඔය ව්‍යාකරණවල භාෂා ඉගෙන ගන්න විට ඒක අපි දැනගන්නේ. දැන් එසේ එක ස්ථානයක් නැත්තම් දැන් අපි ගන්නේ මේ තොල් දෙක ගැටිලා. තොල් දෙක ගැටි උපදන ශබ්ද වෙන කප බබම මේවා අර තොල් ගැටීම නිසා එකම ආකාරයක ශබ්දයක් නෙවෙයි නිකුත් වන්නේ. නේ? බයන්න කියන්නට ඕන තැනදී බයන්න නෙවෙයි කියෙන්නේ. මොකද බබරම දැන් මේ වෙනස කරන්න එක ආකාරයකින් ගැටෙන තොල් වලින් නිකුත් වන මේ ශබ්දය මේ අදහස් වූ ශබ්දේම වචනේම ප්‍රකාශ වන පරිදි සකස් කරන්නේ කුමකින්ද ඒ තමයි වචී විඤ්ඤාතිය කියන්නේ වාග් විඤ්ඤාතිය දැන් වාග් විඤ්ඤාතිය අපේ කතාවේදී ඕන කරන එක ඒ ශබ්දයේ මේ අදහස ප්‍රකාශ වන ආකාරයේ ගැන්වීමක් මේ ඥාන විඥාප්තිය නිසා සිදුවෙනවා. අපි ඒ නිසා කෙනෙකුගේ ಗುಣ අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ ಗುಣ සම්භාය ප්‍රකාශ. සෝ භගවා ඉති සම්මා සම්බුද්ධෝ දැන් ඒ වචන ප්‍රකාශ කරන්නටත් අපි වචනේ යොදා ගන්නවා දැන් මේ වචනේ ප්‍රකාශ කිරීම සඳහා අපේ අපට හොඳ සිතක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම සිද්ධ ඒ අප ප්‍රකාශ කරන වචනේ තවත් කෙනෙකුට ඔහුගේ නරක අපි දැකලා ඔහුට බනිනවා බන් එතකොටත් අපි වචනේ පාවිච්චි කරනවා ඒකට මේ දෙකේදීම වාග් විඥාප්තියයි ద్వාරය වන්නේ. වාග් විඥාප්තිය මේක ශබ්දයට ආකාරය ගන්නන ධර්මයේ වාග් විඥාප්තිය. වාග් විඥාප්තියයි ඒකලේ අනේ නිසා වාග් විඥාප්තිය කියන වචී විඥාප්ති සංඛාතේ වාග් වචී ద్వාරේ. ඒ වාග් ద్వාරේ කියේ කුමකටද? වචී විඥාප්තිය. ඒ වචී විඥාප්තියයි කියන ලබන වාග් ద్వාරයේ බහුල වශයෙන් උපදනා බැවින් මේක බහුල වශයෙන් කියලා එක් කියනවා. බහුල වශයෙන් උපදනා බැරි. වා වචී කර්ම. වා කර්ම කියලා කියනවා. වචී කර්ම. දැන් බහුල වශයෙන් කියන අපි ගන්න මුසාවා. මුසාවාවේ කටින් කියන විට භාග විඥාප්ති කියන ඒ වාග්වාරී හිමිනේ හටගත්තේ. මුසාවා. දැන් ඒක බැරිද අපට වෙන ద్వාරයකින් කරන්නේ? පුළුවන්. දැන් කවුරු හරි Tamanගෙන් අහනවා. Taman යම් කිසි වරදක් කළා. ඉතින් කෙනෙක් සොරකමක් කළා ඒක. එව නැත්නම් මොන මොකක් හරි දින්දා කළා. ඒබඳු අවස්ථාවකදී කෙනෙකුගෙන් අහනවා ඔබ මේක කළාද? ඔහු ඒක නැtei කියන්නට බොරු කීම් වශයෙන් කටින් කියන්නේ නැතුව හිතසරන්නට පුළුවන් නෑ නේද? මේ ඔහු කරන්න පුළුවන් මම බොරු කිව්වේ නැtei කියලා. නමුත් හිත කරීමෙන් ඔහු කලේ කුමක්ද ඒ බොරුව කියන. නමුත්